තෙරුවන් සරණයි සුතවන්ත සූත්‍රය සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජන ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 297 වෙනි පිටුව. එක් කලක හුන් ආයුෂ්මත් මහා කොට්ටිත තෙරණුව ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ. ඇවත්නි සාරිපුත්‍රයනි ශ්‍රතවත් මහණෝ විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කට යුත්තාහුදයි අවත්නි කොට්ටිත්‍යානෙනි සෘතවත් මහණෝ විසින් මෙන්න මෙතන ඔබට කියන්න ඕනි වැදගත් කාරණයක් තියෙනවා. මේක සූත්‍රයේ බැලුවහම ඒකමන්තන් නිසින්නෝ කෝ ආයස්මා මහා කොට්ටිතෝ ආයස්මන්තං සාරිපුත්තං ඒකදතු ඕච සුතව සුතවතා උසෝ සාරිපුත්ත බික්කුණා කතමේ ධම්මා යෝනිහෝ යෝනිසෝ මානසිකාරෝ යෝනිසෝ මානසිකා තබ්බාතේ මේ සුතවා මේ මේකේ මේ සූත්‍රය තුළ මේ සුතවන්ත සූත්‍රය තුළ මේ සුතවත් භාවය ගැන කතා කරනවා ගොඩක්. මේ සුතව ශ්‍රාවකයා ගැන ගොඩක් කතා කරනවා. බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මනාකොට මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා තමයි මේ ධහම කියලා. ඒ කියන්නේ ඉද බික්කවේ බික්කෝ මේ ශාසනයේ භික්ෂුවක් වන්නේ කෙසේද මේ භික්ෂු සූත්‍රය ගත්තත් මේ හැමතැනම අපිට දකින්න ලැබෙන දෙයක් තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරනවා සත්‍ය ඥානෙ ඇතිහුටයි කෘත්‍ය ඥානෙ කෘත්‍ය ඥානෙ ඇතිහුටයි කෘතඥානෙ කියන එක. මේ දිසානතිය අනුපිළිවෙලින් යන මගක් තියෙනවා. සත්‍ය කෘත්‍ය කෘතක් කියන. දොදසකාරන් ත්‍රිපරිවට්ටම් කියනකොටත් ඒ ධම්මචක්කපවත්තන සූත්‍රෙත් මේක අපිට හම් වෙනවා. දැන් බුදුනාසේ මේ හැමතැනම කියනවා මෙන්න මේ කාරණාව. මේ සත්‍ය ඥානය කියන එක. එහෙම නැත්නම් මේ සුත මේ සුතවත්ත සුතවන්ත සූත්‍රෙත් පෙන්වන්නේ ඒකමයි. සුතවතාර ශ්‍රාවකයා කියන එක. ඒ කියන්නේ මේ ධර්මයේ දැන්න හඳුනාගත්ත ශ්‍රාවකයා. එහෙම නැත්නම් මේ සත්‍ය ඥානය. එහෙම නැත්නම් බුද්ධ දර්ශනය අවබෝධ කරගත්ත ශ්‍රාවකයා. ඒතකොට යමෙක් බෞද්ධ වෙන්නේ මේ බුද්ධ දර්ශන අවබෝධයෙන්. අපි ඔබට මනාකොට පැහැදිලි කරා මේ බුද්ධෝත්පාද දේශනා මාලාව තුළ මනාකොට මේ කාරණාව හෙලි කරනවා. මොකද මේ සමාජයට ගිලිහිලා තියෙන කාරණාවත් මේකමයි. අද බෞද්ධ සමාජයේ පිරිහිලා තියෙන්නේ මේ බුද්ධ දර්ශනේ නොදැනුවත්කමින්. මේ දර්ශනය තමයි පිරිහිලා තියෙන්නේ. මේ දර්ශනය තමයි කාලේ වැලිතලාවට සැගව ගින් මේ බුද්ධ දර්ශනය තමයි අපි කතා කරන්න ඕනි. ඒ නිසා තමයි අද බෞද්ධ ආසරණ වෙලා ඉන්නේ. බෞද්ධයාට වෙන පිළිසරණක් නැහැ. නිවන් මගමයි බෞද්ධයාට තියෙන්නේ. වෙන කිසිම ආගමක මේ නිවන් මඟ ගැන කතා කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ ලෝකෙම අවලක් තියෙනවා. දෙවියන් වහන්සේට ඕන විදිහට සියලුම වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. මොනවා හරි අපරාධයක් වුණත් ඒකට කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. දෙවියන් වහන්සේ කැමැත්තට තමයි මේ වෙන්නේ. නමුත් මේක දෘෂ්ටියක්. ඇත්තටම ඒක කවුරුවත් දන්න දෙයක් නෙමෙයි දෘෂ්ටියක්. ප්‍රත්‍යක්ෂ දෙයක්ුත් නෙමෙයි. ඒක දෘෂ්ටිගත වීමක්. එතකොට මේ බුදුදහම එහෙම එකක් නෙමෙයි. බුද්ධ ධර්මයේ තුල තියෙන ප්‍රත්‍යක්ෂ ධර්මයක්. ඒක සාන්දිටිකයි. ඒක ඕනම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒයිපස්සිකෝපනයිකෝ. එන්න ඇවිල්ලා බලන්න කියන්න පුළුවන්. දැන් මෙතන මේ සූත්‍රයේ තියෙන විශේෂය තමයි මේක අපිට හම් වෙන්නේ සංයුත්තනිකායේ හතරවෙනි කාණ්ඩේ සංයුත්තනිකායේ තුන්වෙනි කාණ්ඩේ 297 වෙනි පිටුවේ අපිට හම් වෙන්නේ මේ සූත්‍රයේ තම කෙටි සූත්‍රයක්. නමුත් දීඝනිකාය වගේ දීඝ පිටු ගානක තියෙන සූත්‍රයක් නෙමෙයි පිටු දෙකක් වගේ තියෙන්නේ. පැහැදිලි කිරීමේ වුණාට ඊටාම වටිනවා. ඒ කියන්නේ ඔබට <clears throat> වැදගත් වෙන්නේ මේ සුතවන්ත කියන්නේ කුමක්ද කියන එක ඉස්සල්ලාම පැහැදිලි වෙන්න ඕනේ. ඒ කෙනාට තමයි මේ ධර්මයේ කියන එක පැහැදිලි වෙන්න ඕනේ. එතකොට මේ ඇත්තම කාලේ වැලිතලාවට සැඟව ගිය බුද්ධ දර්ශනය කුමක්ද කියන එක පැහැදිලි වෙනවා. එහෙම නැතුව අපේ අපි දන්නවා දැන් ගොඩක් භාවනා පන්ති මේ බුරුමයෙන් ගෙන ආපු භාවනා කරා. අපි දන්නවා මේ උපසම්පදාවත් සියවස් ගණනාවක් අපේ රටේ තිබුණේ. ශ්‍රී කුමාරසිංහ රජුරයන් කාලේ වැලුවිට ආසනසිර සරණ කරා හාමුදුරුවෝ. ඇත්තටම මේ බුරුමයෙන් උපසම්පදාව මෙහෙට ගේන්නේ. ඒ ගේන ප්‍රදේශ අනුව තමයි සියම් නිකාය, රාමානිකාය, මේ අස්කිරීමේ පාසය මේ විදිහට හැදිලා තියෙන්නේ. නිකාය තුන. ඉතින් ඒතරේ උපසම්පදා චාරිත්‍ර වාරිත්‍ර අනුව තමයි. එතකොට මේ නිකාය වුණත් වෙන් කරගෙන තියෙන්නේ. සිවුර අඳින පාට වටාපතේ විදි මේ වගේ ඒවා විවිධාකාරයේ නිකාය තුනේ ඉතින් ඒ චාරිත්‍ර වාරිත්‍ර වල වෙනසක් විතරයි තියෙන්නේ. ඒවා අපි කතා කරන්නේ සම්මුතිය තුළ අපි <clears throat> චාරිත්‍ර වාරිත්‍ර විදිහට තමයි අපිට දකින්න ලැබෙන්නේ සම්මුති ඒ වත් පිළිවෙත් වල වෙනසක් තමයි දකින්න ලැබෙන්නේ නිකාය වල. එතකොට මේ ගෙනාපු උපසම්පදාව සම්මුතිය සම්මුතිය තුළයි. ඒ කියන්නේ සම්මුති පැවිද්ද තුලයි. ඒක සම්මුති චාරිත්‍ර තුලයි. නමුත් මෙතන බුදුන් වහන්සේ පැහැදිලි කරනවා භික්ෂු සූත්‍රය, සමන සූත්‍රය, අරහත වර්ගයේ ගියාම හොඳට අපිට පේනවා අරහත සූත්‍රයේම කොහොමද භික්ෂුවක් වෙන්නේ? කොහොමද ශ්‍රමණ වෙන්නේ? කොහොමද කොහොමද ඒ අරහත් සූත්‍රය තුල පෙන්නන ඒ අරහත්ත්වයේ කොහොමදපත් වෙන්නේ? මෙන්න මෙතනදී අපිට පැහැදිලි මනාකොට මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තනයි භික්ෂුවක් වෙන්නේ. ඒ අපි දන්නවා සමුදේ ඥානං අත්තගමංචන ඥානං අන්න ඉති රූපං ඉති රූපං සමුදය ඉති රූපං අත්තගමංච අන්න ආස්වාද ආදීනාන්ත නිත්‍ය නිස්සරණත ඒ කියන්නේ රූපේ කියන එකත් අද විග්‍රහ කරගන්න බැරුව කොහොමද සමුදේ අත්තගමේ දකිනා කියන්නේ ඒකත් අද විග්‍රහ කරගන්න බැරි වෙලා තියෙනවා ඉතින් බොහොම පරිස්සම් වෙන්න ඕනි අපිට පුළුවන් ඕන ඕන විදිහකට මේ ගැන හිතන්න නමුත් වැඩක් නැහැ අපිට ඒ තුලින් අපේ රාගදේශමෝ ෂය වෙන මග හමු වෙන්නේ. අර පිරිසුදු නිවන් මග හමු වෙන්නේ. එහෙනම් අපි නිවැරදිව හරි දේ දැකිය යුතුයි. එහෙනම් සිතේන අරමුණෙහි සත්‍ය දකින්න කියන්නේ ස්කන්ධයේ උදේවය දකින්න කියන්නේ උපාදාන ස්කන්ධයේ මිදෙන සීලය කියන්නේ අපි කෝ මේ එකමයි. මේ එන අරමුණේ සත්‍ය දකින්න එකයි මේ තියෙන්නේ. සිත කියන්නේ අරමුණ. එහෙනම් අපි අරමුණක් ගැනයි මේ කතා කරන්නේ. මේ මුළු ධර්මස්කන්ධයේම තියෙන මේ අරමුණක් ගැන. ඒ ක්ෂණ සම්පත්තිය ගැනයි. ඒ සද්ධර්ම ශ්‍රවණයේ තියෙන මිෂනේ මිෂනේ දකින්නයි. මොහොතට අවදිය කියුවත් අපි මේ ෂණ සම්පත්තියකවත් බුද්ධක්ෂණයේ කියුවත් අපි මේ හැම විදිහටම කතා කරන්නේ මේ එන අරමුණේ ආරම්භණේ එන රූපේ කියන්නේ රූපාරම්භණේ. එම් කියන්නේ හේතුවක් තියෙන. මේ සියල්ලම විඥානේ මායාවෙන් අපි දැනගන්නේ. අපි මේ අවිද්‍යා භූමියටයි මේ ධර්මයේ දේශනා කරන්නේ. අවිද්‍යා භූමියේ ගින්නක් තියෙන්නේ. ඒ ගින්න නිවන එකයි නිවන කියන්නේ. එහෙනම් අපි දකින්න ඕනේ මේ පෘ탁ජන භූමිය. ඒ කියන්නේ නොදන්න භූමිය. ඒ කියන්නේ අසෘතවත් භූමියට. අපි මේ ධර්මයේ පැහැදිලි කරන්නේ සෘතවත් භාවයේ නැති නිසායි. ඒ කියන්නේ මේ ධර්ම අවබෝධය තියෙනවා නම් ඒ සෘතවත් ආර්ය ශ්‍රාවකයාගේ එහෙනම් ඒ කෙනා ඉද බික්කෝේ බික්කු මේ ශාසනය අඳුනගත්තා වෙනවා. අන්න සත්‍ය ඥානය ඇති උටයි මේ ඉද බික්කෝේ බික්කු මේ ශාසනය හමු වෙන්නේ. එතකොට අපිට මේ බුද්ධ දර්ශනය ගැන මන අවබෝධයක් තියෙන්න ඕනේ. මෙතන තමයි වැදගත්ම තැන. සමාජයට ගිලිහුණු තැන. අද අපි බුරුමයෙන් ගෙන ආපු භාවනා පන්තිවල ගොඩක් භාවනා පුහුණු කරනවා. හැබැයි ඒ බලන්න හොඳට ඒ භාවනා පන්තිවලවත් බුද්ධ දර්ශනේ නැහැ. හොඳට බලන්න. මොකද හේතුව මේ ත්‍රිපිටකය තුළ මේ තියෙන සූත්‍ර ටික මේ මග හොඳින් පැහැදිලි කරන මේවා මේ ලෝකේ කොහෙවත් නැහැ. ඇත්තටම මේ ත්‍රිපිටක පොත් වහන්සේ මේ තුල තියෙන මේ සූත්‍ර ටික මේ මේ දිවයිනේ ඇත්තටම මේ ලංකා භූමියේ මාණික්ක රත්නයක්. හැබැයි මේකේ තුල තියෙන මාණික්කයද ගොඩක් අයට හමු වෙලා නැහැ. ඒක නිසා ඒක යාලා හඳුනන්නේ. ඒක යාලට හුදෙක් පොතක් විතරයි. මේක හුදෙක් පොතක් නෙමෙයි. මේක තුල තියෙන සූත්‍රය හොඳින් අධ්‍යයනය කළොත් මේ මුළු ලෝකෙම මේ මෙතෙක් මේ ලෝකයේ විශ්වාස කරන අදහන මේ සියල්ලම ඇත්තටම මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. මේ බුදුන් වහන්සේ පෙන්වන පෙර නොඇසූ විරුධාම පුබ්බේ අනුසතේසු ධම්මේසු කියලා පැහැදිලි කරන මේ ධර්මයයි මේ ලෝකේ තියෙන මාණික්ක රත්නේ. මේක මේක දුර්ලභයි. දුර්ලභම් manussත්තං දුර්ලභම් සද්ධම්ම ශ්‍රවණං දුර්ලභම් ශන සම්පatti. දුර්ලභම් ප්‍රතිරූපදේශවාස. මේ දුර්ලභ කාරණයක් මේක. පෙර නොඇසූ විරුධාම කිසිම ආගමක නැහැ. මේක ආගමකට අයිතිත් නැහැ. මේක සියලු සත්වයන්ගේම පරම සත්‍ය මේ දේශනා කරන මේ ලෝක සත්‍යයට මීට වඩා සත්‍යයක් හමුවන්නේ නැහැ. අද විද්‍යාව කොච්චර දියුණුවයි කිව්වත් අද විද්‍යාව තුළ දියුණුවීම කියන තැන භාවිතා කරන ඔය ක්වොන්ටම් න්‍යාය පවා බුද්ධ වචනයක්. ඒක මජ්ජේ සූත්‍රය තුළ පෙන්වන යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති කියන තැනයි ක්වොන්ටම් න්‍යායය ඒ නොගැලපෙන අන්ත දෙකක් අතර මැද ශක්තියක් උපදිනවා කියප එක බුද්ධ න්‍යායක්. ඒක මේ ලෝකයේතම තියෙන න්‍යායයි. බුදුන් වහන්සේ මීට අවුරුදු 2500කට කලින් ඉදිරිපත් කරනවා. මේ ආසියාවේ බුද්ධ න්‍යාය තමයි අද විද්‍යාඥයෝ මේ නවීන විද්‍යාඥයෝ පවා අර මේ අපේ අපේ අද බෞද්ධයාට අසරණ වෙලා තියෙනවා බෞද්ධයාට මේක දකින්න හැකියාව නැති වෙලා නමුත් මේ නවීන විද්‍යාඥයෝ පවා අද පුදුම වෙන තැනට අවිලා තියෙනවා. ඒ තරම්ම මේ බුද්ධ වචනේ සත්‍යයක් වෙලා තියෙනවා. ඇත්තටම මේ ක්වොන්ටම් න්‍යාය කොහෙවත් විද්‍යාගාරක ඔප්පු කරන්න පුළුවන් මට්ටමක එකක් නෙමෙයි. ප්‍රායෝගිකව ගන්න බෑ. නමුත් මේක න්‍යායාත්මකව බුදු හැසට අස් වෙනවා. මේ මජ්ජේ ඥාන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. මේ මධ්‍යම ප්‍රතිපදාව ගොඩක් අයට දන්නේ නැහැ. ගොඩක් අය හිතන්නේ අන්ත දෙකක් තියෙනවා, එතන මැදක් තියෙනවා කියලා. එහෙම එකක් නෙමෙයි මේ. අන්ත දෙකක් තියෙනවා අජ්ජත් බහිද්දා කියලා ගත්ත කමයි අවිද්‍යා භූමිය. අන්න පොත අතන තියෙනවා මෙතන මම ඉන්නවා. මම පොත දකිනවා. අන ඒතම් මම ඒසෝ අමස්සි මේසෝ අත්තා. එහෙම වුණොත් එතන අන්න මම හැදෙනවා. පොතක් තියෙනවා කියලා ගත්ත තැන මමත් හැදෙනවා. අන්ත දෙකක් තියෙනවා. තන එහෙම හිතන තැනම විඥාන ශක්තියයි. එයමයි විඥාන ශක්තිය. පොත ගැනීමමයි විඥාන ශක්තිය. පොත තිබීමමයි විඥානය කියන්නේ. එයයි අපේ රැවටීම. මේ දර්ශනය පැහැදිලි කරන එක තමයි ඇත්තටම මේ බුද්ධෝත්පාද දේශනා මාලාවේ විශාලම 99%ක්ම තියෙන්නේ. මොකද මේ දර්ශනය බුදුන් වහන්සේම පැහැදිලි කරනවා. ආනන්දේ මේ හිමාලය පර්වතයේද ලොකු මේ අතේ තියෙන ගල් කැටයේද ලොකු. ස්වාමීනි හිමාලය පර්වතේ කොයිතරම් විශාලද? මේ අතේ තියෙන ගල් කැටේ ඊටාම කුඩයි ස්වාමීනි. නොසැලකිය හැකි නොගැලපිය හැකි තරම් කුඩයි ස්වාමීනි. අන්න ඒ වගේ ආනන්දේ යමෙක් මේ බුද්ධ දර්ශනය අවබෝධ කරයිද හිමාලයේ පර්වතය වගේ අර සසර ඕගේට අසු වෙන තින කෙලෙස් නැති වෙනවා ආනන්දේ මේ අතේ තියෙන ගල් කැටේ වගේ බොහොම ටිකයි ආනන්දේ කෙලෙස් ඉතුරු වෙන්නේ නියත සම්බෝධි පරායනයි ඒකාන්තයෙන්ම සුගති පරායනයි ආනන්දේ කියවන්නේ ඒකයි සසර දුකකට වැටෙන්නේ සෝතාපන්න ආර්යයන් වහන්සේ කිසි දවසක සසර දුකකට වැටෙන්න හේතු නැහැ නියත සම්බෝධි පරායනයි කියුවේ ඒකයි. මේ කතාවේ ප්‍රායෝගික පැත්ත අපි බලමු. මේක හරි සුන්දර කතාවක්. මේ සත්‍ය දකිනකොට ලෝකයක් නැති වෙනවා. ලෝකය කියන්නේ බොරුවක් වෙනවා. හැබැයි ඒක සත්‍යෙම දකින්න ඕනේ. එතකොට මේ මේ සිතමයි ලෝකේ, චිත්තේන නියති ලෝකේ. එන සිත හැදෙන හැටි දැක්කොත් සිත තුල ලෝකයක් මැවෙන හැටි පේන්න ගන්නවා. අන ලෝකේ බොරුවක් වෙන්නේ එතකොටයි. මැජික් කරන හැටි දැක්කොත් තමයි මැජික් වල මැජික් නැති අන්න ඒ විදිහට ඔබට දකින්න ලැබෙනවා මේ ඔබට ඇහෙන, පේන, දැනෙන හැම දෙයකම සත්‍ය පේන ගන්න. දෙයක් නැති බව, කෙනෙක් නැති බව ඔබට දැනෙන්න ගන්නවා. දෙයක් තිබ්බොත් තමයි මෙතන මමත් ඉන්නේ. ඒ මම ඒක දකින මම. පොතෙන්තර මමෙක් නෑ කිව්වේ ඒකයි. මෙන්න මේ සත්‍ය ඔබ ඉස්සෙල්ලාම දැනුමට දැනගන්න ඕනේ. මේකට හේතුවක් තියෙනවා. මේ සුතවත් මේ සුතවන්ත සූත්‍රය තුල පෙන්වන්නේ මෙන්න මේ සත්‍ය. සුතවතාර ශ්‍රාවකයා. සුතවතාර ශ්‍රාවකයා තමයි ඇත්තටම ඇත්තටම සම්මා සතියට උරුමකම් කියන්නේ. ඇයි සම්මා සතිය නැත්තේ අසෘතවත් පෘ탁ජනයාට? මේ අසෘතවත් පෘ탁ජනයා කියන්නේ කවුද? දැන් අපි ගලමු. දැන් බුරුමෙන් ගෙන ආපු භාවනා පන්තිවල නැත්තේ බුද්ධ දර්ශනයයි. බුද්ධ දර්ශනේ ගිලිහිලා තියෙන සමාජයට. දැන් ඒක ඉස්මතු කරගන්න විදිහක් නැහැ. ඒක ඒක උත්සාහ කරනවා විවිධාකාර විදිහට සමහර ඒත් බොහොම කීප තැනක විතරයි. බොහොම බොහොම කීප තැනක උත්සාහකයේ දෙනවා. නමුත් ඒ අය ඒත් හමු වෙලා නැහැ. ඒ අයට ඒත් ඒක ගලප ගන්න බෑ. ඇත්තට මේක ගැළපීම පාසු නැහැ. මේ සූත්‍රවල තේරුම් පවා ලියවිලා තියෙන පෘථග්ජන ස්වභාවයකයි. ඒකෙන්ම තේරෙනවා කොයිතරම් අද්විතීය කාරණයක්ද මේ සියවස් ගණනාවකට පස්සේ මේ දර්ශනේ සත්‍ය දර්ශනේ මෙයයි කියලා යමෙක් අවබෝධ කළොත් ඒ අද්විතීය කාරණයක්. ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි ස්වාමීනි කියන අන්න වටිනා කාරණයක්. මේ සියවස් ගණනාවක් වැළලුණු දෙයක් එලි කරන්නේ. මේ කවුරුවත් ඔබ හිත ඔබ බලන්න හොඳට අධ්‍යයනය කළා. මේ බුද්ධෝත්පාද දේශනා හොඳින් අධ්‍යයනය කරන්න. හොඳින් අධ්‍යයනය කරන්න. නිකම් බොරුවට නිකම් කට තිබුණු ඵලියට කටමැද දොඩවනවා නෙමෙයි. කටමැද මේ දොඩවන්නේ යන්නත් එපා. නිකන් මේවා විවේචනය කිරීමේ පළකුත් නැහැ. ඔබ සත්‍යම දකින්න. බොහෝ වෙලාවට අපිට පේනවා අවබෝධයක් තියෙන අය ඇත්තටම මේක මෙනෙහි අධ්‍යයනය කරනවා. ඒක සමීක්ෂණය, ඒක විමර්ශනය කරනවා. මේ බුරුමෙන් ගෙන ආපු භාවනා ක්‍රම තුල තියෙනවා සතිය වඩන හැටි. හුස්ම දිහා බලලා හුස්ම ඒකාග්‍ර කරන හැටි තියෙනවා. පිම්බීම හැකිලීම් කියලා එතන නිමිත්තක් විදිහට අල්ගෙන නිමිත්තක් ගායි සමතේ වඩන එක තියෙනවා. හැබැයි ඒක විදර්ශනාවට යන විදිහේ ඒකෙන්ම ගිහිලා රූපකලාප බිඳිලා ඒකෙන්ම විදර්ශනා වැඩේ කියලා හිතාගෙන ඉන්නවා. ඒක නිගණ්ඨය කරේ කියලායි අපි කියන්නේ. ඒක පස්වග තවුස කරපුවා. පස්වග තවුස බුද්ධ දර්ශනයක් දැනන් හිටියේ නෑනේ. හැබැයි භාවනාව කළා. අලර්කාලාම උද්දකරාම පුත්‍ර බුද්ධ දර්ශනයක් දැනන් හිටියේ නෑ. හැබැයි රූප සංඥා පස්සගතවසෝ භාවනා කළා වගේම අරූප සංඥාව තුළ හිර වෙලා හිටියා ආනර්කාල මුද්දකරාම පුත්‍ර කියන ඒ ගුරුවරු. බුදුන් වහන්සේ එදා බුදු සමය තුළ මීට වැඩිය ඉහළ ගුරුවරු හිටියේ නැහැ. ඒ නිසා තමයි ඉහළම ගුරුවරුන් මේ මේ මේ ධර්මයේ සොයාගෙන යන ගමනේ ඔවුන් ගාවට යන්නේ. ඔවුන් තමයි මහා ප්‍රඥාන් විදිහට පෙනී සිටියේ. නමුත් ඔවුන් ගාව මේ ලෝකේ සත්‍ය අවබෝධ වෙලා තිබුණේ නැහැ. මෙන්න මේ සත්‍ය නොදැන කරපු භාවනා තමයි අදත් භාවනා පන්තිවල කෙරෙන්නේ. මෙතන තියෙනවා දෝෂයක්. කාරුණික බොහොම කාරුණිකව මේ දේ පෙන්වන්නේ. ඔබ අසරණ නිසායි මේ දේ පෙන්වන්නේ. මේ සම්මා සතිය කියන්නේ ඔබ ඔය කරන සතියට නෙමෙයි. ඔබ ඔය සති භාවනාව කරන එක නෙමෙයි. හැබැයි ඕක වටින්නේ නැහැ කියලා අපි කියන්නේ නෑ. පස්සක තවස කරපු දෙයත් යමක් තිබුණා. ඒකෙත් සමාධියක් තිබුණා. ලෞකික සමාධි තිබුණා. ඒවා පිරේනවා. ඒවා පවතින්නේ අදත් භාවනා පන්ති වල ඉන්නේ කියනවා. මේ සතිය පිරේනවා. ඕගොල්ලෝ කොච්චර සමාධිය හිටියත් පිරේනවා. ඒකත් කියනවා සමහර අය. භාවනා පන්තියේම කියනවා. හැබැයි කරනවා. ඒගොල්ලන්ට වැරදුණු තැන ගුරුවරුන්ටත් වැරදිලා, ගෝලෙන්ටත් වැරදිනවා. අය ගුරුවරයා නොදන්න දේ කොහොමද ගෝලයා දැනගන්නේ? ගෝලයාට දැනගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා සියල්ලම අසරණයි. මේ සතිය වඩනවා කියන එක බොහොම වටිනවා. අපි ඒක නෑ කියන්නේ. සතිය තමයි අපේ ගෙදර අපි ඒකත් කියනවා. ඒකත් නෑ කියන්නේ. හැබැයි මේ සම්මා සතිය කියන්නේ ඕක නෙමෙයි. සම්මා දිට්ඨිය නැතුව සම්මා සතිය කාටවත් පිටින්න්නේ මොකද්ද මේ සම්මා දිට්ඨිය? දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නු කාමසුයිනිය ගේද නහි ජාතු ගබ්බසය ඔබ හිතන තරම් ඔය යන මාවත වගේ නෙමෙයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන මාවත. ඒක සද්ධර්ම ශ්‍රවණයේ තුලිනුත් සෝතාපන්න වෙනවා. ඒ මාවත අති විශිෂ්ටයි, අති උත්කෘෂ්ටයි, ඇත්තටම ආශ්චර්යයි අස්භූතයි. ඒ තමයි ලෝකේ සත්‍ය කල්යාණ මිත්‍රයාම තමයි ආනන්දේ පවතින්නේ. මේ ශාසනයේ ආනන්දේ කල්යාණ මිත්‍රයාම තමයි පවතින්නේ. සත්‍ය අවබෝධ කරන ධර්මය සංකිතේ නිබ්බිදාය. අවබෝධඥානයක් නිවන කියන්නේ. සතිය තුල සමතය වඩලා පාවෙන එක නෙමේ නිවන කියන්නේ. රැවටෙන්න එපා. බුදුන් වහන්සේ නිරෝධ සමාපත්තියත් බුදුන් වහන්සේ අගය කළේ නැහැ. අන්තොට පිරිවැඩියන් නිරෝධ සමාපත්තිය කතා කරනවා ස්වාමීනි. මේ ශාසනයේ නිරෝධ සමාපත්තියත් කතා කරනවා ස්වාමීනි. ඉද බික්කවේ බික්කු මහණෙනි මේ ශාසනයේ නිරෝධ සමාපත්තිය අන්තොට පිරියන්නේ වැඩියන්ගේ නිරෝධ සමාපත්තිය නෙමෙයි මහණෙනි. අන්තර පිරිවැඩියන් කියනවා තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තිය පරම සුඛයයි කියනු නොලැබේ කියලා. ඔබටම දකින්න ලැබෙන සූත්‍රවල. පංචාංග සූත්‍රය අපිට මතක හැටියට මේක මනාකොට තියෙනවා. එතකොට තථාගතයන් වහන්සේ පරම සුඛයයි පවසන්නේ කුමක්ද? ඒ නිරෝධ සමාපත්තියත් නොවේ නම්. අන්න අරහත් සමාධියයි. කුමක්ද මේ අරහත් සමාධිය? ඒක අනිමිත්ත සමාධියක්. ඒක සවිතක්කන් සවිචාරන් සමාධියක්. විතක්ක විතක්ක විතක්ක ਵਿਚාර සංසිඳවල කරන අර සම්මත සමාධිය නෙමෙයි විදර්ශනා සමාධියක්. සතර ඉරියව්වෙම දකින සමාධියක්. සියල්ලම තියෙනවා සියල්ලංගෙම මිදුණු සමාධියයි. ඒක අවබෝධඥානයේ තුලයි සකස් වෙන්නේ. ලෝකෝත්තර සමාධිය කිසි දවසක පිරෙන්නේ නැහැ. ලෞකික සමාධිය පිරෙන්නේ අර අද භාවනා පන්තිවල කරන සමතය වඩනවා කියන එක පිරිනව. ඒක ලෞකිකයි. හේතු තියෙනකොට තියෙනවා නැතිනකොට නෑ. හැබැයි මේ ලෝකෝත්තර භූමිය එහෙම ස්පර්ශ කරන්න බෑ. ඒක දර්ශන ඥාණයෙන් එන්නේ. දර්ශන ඥාණයෙන් එන්නේ ඇත්තටම කිව්වොත් අනිමිත්ත ශුන්්‍යත අප්‍රණචිත්ත විමුක්තියක්. චේතෝ විමුක්තියක් එන්නේ. චේතෝ විමුක්තියක් කවදාවත් පාවෙන එකක් නෙමෙයි. ඒක විමුක්තියක්. ඒක මිදීම අවබෝධයෙන් මිදීම සංකිතේ නිබ්බිදාය කිව්වේ ඒකයි. මේ දෙක අතිසියුම් වෙනසක් තියෙනවා. බැලු බැල්මට එක වගේ පේනවා. නමුත් එක නෙමෙයි. අහසයි පොළොවයි වගේ ලොකු පරතරයක් නොපෙනුනාට මේකේ තියෙනවා. මේ කතිසියුම් කාරණයක්. මේ සම්මා දිට්ඨිය නැතුව සම්මා සතියක් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගෙත් නැහැ. නාම රූප තියාගෙන මේක වෙන්නේ නැහැ. දැන් කතා කරයි ආ මේ සමතය තුලත් මේ සමත භාවනා කරනකොටත් ඒත් නාම රූප ගැන කතා කරනවා. එයාලත් කතා කරනවා අන්තොට පිරිවැඩිනුත් ඔය ගැන කතා කරනවා. නැහැ. මේක එහෙම කාරණයක් නෙමෙයි. මේක අතිශයින් ප්‍රඥාවට ගෝචර වෙන්නේ. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කියවන්නේ නිසයි. මහා ප්‍රඥාවටයි මේක අසු වෙන්නේ. මේ ප්‍රඥාව අවදි වෙන්නේ මේ දර්ශන ඥානයේ දිනු වෙන කෙනෙකුට පමණයි. මේක නියපොත්තට ගත්ත පස් ටික වගේ බොහොම ටික දෙනාටයි මේ විවර වෙන්නේ. මේ දර්ශන ඥානයේ අද මේ මුළු සමාජයේ මේ මුළු අපි කතා කරනවා මේ යුගයේ වෙන විට මේ ලෝක ධාතුව තුළ මෙවැනි පැහැදිලි කිරීමක් බුද්ධෝත්පාද නාලිකාව තුළ මේ හෙලි කරන දේ කොහෙවත් නැහැ. ඔබ අධ්‍යයනය කරන්න ගෝයින්කාන් වේවා, බුරුමේ වේවා, මියන්මාර් වේවා, ඉන්දියාව වේවා, ඔය කියන හැම කෙනෙක්ගේ මේවා අධ්‍යයනය කරන්න. මේ පරම පාරිශුද්ධ වූ ඒ ප්‍රඥාව මේ පැහැදිලි කරන මේ විදර්ශනා ඥානය කුමක්ද කියලා බලන්න. මේ කිසිවකුට හමු වී නැති බව අපි පැහැදිලි කරන්නේ මේ සියල් අධ්‍යයනය කරමින් මේ ඔබගේම ඔබගේම මේ ධර්මයේ අවදි වීමට මේ සම්මා දිට්ඨිය මේ සම්මා දිට්ඨිය කුමක්ද කියලා හඳුනා ගැනීමට මහ උපකාරී වෙනවා. මිතාම වටින කාරණයක් මේ කියන්නේ. මේ අතිසියුම් මේ අතිසියුම් මෙතන තියෙනවා සම්මා සතිය. හැබැයි ඔබ කියන එක නෙමෙයි. මේක අවබෝධයෙන්පත් වෙන්නේ. අර අතර සති නිමිත්ත වඩන එක වෙනයි. සමත සති නිමිත්ත අර නිමිත්තක් ගායි මෙතන තියෙනවානේ අපි එක නිමිත්තක සිත පිටගෙන සමතේ වඩන එක ඒක වෙනයි. දැන් ඊට පස්සේ ඔබට දැන් භාවනා පන්ති වල අහන්න ලැබෙනවා. ඔබට කියාවි. මේ සතිය සිත පිටව ගන්න. කියයි. ද සතිය සමග කටයුතු කරන්න. කියයි. ද සතියෙන් ඉන්න කියයි. ඔය බුදුදහම නෙමෙයි ඔය පස්වග තවුස කරපුවා කියලා අපි කියනවා. බුදුදහමෙත් තියෙනවා සතියක් සම්මා සතියක්. ඒක නෙමෙයි. ඒ භාවනා පන්තිවල බුරුමෙන් ගෙන අපේක ඒක නෑ. දර්ශන විසුද්ධිය නෑ. මේක අතිසියුම් කාරණයක්. ආందోලනාත්මක වෙන්න පුළුවන්. කිසි දවසක අහලා නැති වෙන්නත් පුළුවන්. ඒක අවදි කරගත් ගැනීම පහසුත් නැහැ. දැකීම පහසුත් නැහැ. ඒකත් අපි දන්නවා. මෙන්න මෙතනයි තියෙන්නේ. මේ සත්‍ය ඥානයේ අවබෝධ කරගන්න එකයි. මෙතනයි තියෙන්නේ. මහනිදාන සූත්‍ර, සලායතන සූත්‍ර, ස්කන්ධ සූත්‍ර, මදුපිණ්ඩික සූත්‍ර, උපාදානස්කන්ධ සූත්‍ර, අරහත් ඕනම ඕනම බුදුන් වහන්සේ මේ දේශනා කළ තියෙන කුමක්ද කියලා බලන්න. දික්ටි සංයුත්තේ බලන්න. ඒත් බලන්න කුමක්ද දේශනා කරන්නේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ සිත හැදෙන හැටි. මේක අවබෝධ කරන්න තියෙන පටිච්ච සමුපාදය අවබෝධ කරන්න තියෙනවා. පටිච්ච සමුපාදය කියන්නේ වචන ටිකක් නෙමෙයි. ලෝකෙට මේක හැඳුන්ලා දුන්නේ මේ මේ එන ආරම්මණයයි පටිච්ච සමුපාදය කියලා අපමයි. වෙන කිසිවෙක් එවැනි දෙයක් කියලා තිබුණේ මේ අපගේම හෙලිදරව්වක්. මේ සියල්ලම ආරම්මණයයි කිව්වේ අපමයි. මේ රූපාරම්මණයයි රූපය කිව්වේ අපමයි. අද රූපකාණ්ඩ 28ක් හදාගෙන මේක බැලුවා කියලා කාටවත් කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ සිලබස් එකක් හම්බුණාට අභිධර්ම පිටකය කියලා එකක් ලොකෝට වට්ටෝරුවක් වගේ ලියාගත්තට මේ පුංචි දේ අවබෝධ වෙන්නේ නැහැ. මේ පුංචි පහ මේ අවුරුදු 7 දරුවා සෝතාපන්න වෙන මේ ගැඹුරු ඥානය අවබෝධ වෙන්නේ නැහැ. මේකට ලොකු සූත්‍ර පිටක කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඔබ දන්නවා. ඔබ දන්නවා මේ සුදුරෙදි කඩක් දීලා අජෝහරං කියලා ඒක පිරිමදිනකොට නිවන් දකිනවා රහත් වෙනවා. මේ සූත්‍ර කටපාඩම් කළා නෙමෙයි. මහා පන්තකට සූත්‍ර කටපාඩම් කරන්න බෑ කියලා සිවුරු වරලා යන්න හදනවා. චූල පන්තක බුදුන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කළ යමු කියනවා. බුදුන් වහන්සේ කියනවා ඔබට සූත්‍ර පාඩම් කරන්න බැරුණට කමක් නැහැ. මහපන්තක මෙන්න මේක තියාගන්න. මේ සුදු රෙදි කඩ පොඩ්ඩක් එනකම් පොඩ්ඩක් මෙහෙම පිරිමදින්න කියනවා. දානෙට වඩිනකොට බුදුන් වහන්සේ සංඝයා පිරිසත් සමග කියනවා අන ජේතවනාරාමේ තව රහතන් වහන්සේ නමක් කියනවා වැඩමගෙන එන්න කියලා. මේ සුදු රෙදි කඩ පිරිමදිනකොට රහත් වෙනවා. ඇයි මේ? ඇයි මේ? මේකේ තියෙනවා ලොකු දෙයක්. ආයක මේක අවබෝධයටයි එන්නේ. මේ මේ මේ සත්‍ය ඥානය කියන එක ඔබ හිතනවා වගේ අර පස්වග තවස කරපු වගේ එකක් නෙමෙයි. ඔය භාවනාපන්තය කරන ඔය සතිය වඩ සතිය අල්ලනවා කියලා සති නිමිත්ත අල්ලනවා කියලා ඔය සතිය වඩනවා කියන එකත් නෙමෙයි. හැබැයි මේක අතිසියු. මේක ඉන්නේ දර්ශන ඥානෙ. මේක මේකට සිත මේ මේ අරමුණ කියන්නේ සිත කියන්නේ අරමුණ. මේක හරිම හරිම දැන් මේක අවබෝධ කරගත්තාම හරිම සරලයි. හැබැයි මේක අවබෝධ කරගන්න එක නම් සුකර නැහැ. බුදුන් වහන්සේ කියන වගේම තමයි අස්සලෝමක් සියක් කඩකට පැලෙන විදිහද මහණෙනි යත් විය හැකි මේ සුකර නොවේ. ඉදිකට්ටක් මහමුහුදේ වැටුණත් හමු විය හැකි මහණෙනි මේ සුකර නොවේ. උදෑසන හිමිදිරි පාන්දර තනාග දියබිඳක යමෙක් දේ දුන්නත් දකීද ඊට මාදාලු කෝණකින් දැකිය යුතුයි කිව්වේ මේකේ තියෙන සියුම් බව අපේ ආත්ම කෝණයට අසු වෙන්නේ නැති බව. අපි දකින්නේ ආත්මීය දුෂ්ටකීම් බව. මේක සබාදාමේ කෝණකින් දැක්කොත් පේනවා. මෙන්න මෙතනයි ගැඹුර තියෙන්නේ. මෙන්න මෙතනයි තියෙන්නේ ප්‍රඥාව. මේ සිත හැදෙන හැටි. මේ සිත කියන්නේ අරමුණ. මේ හැම මොහොතෙම අපිට අරමුණක් තියෙන්නේ. අරමුණක් ඇති වෙලා නැති වෙනවා. මෙන්න මේ අරමුණ සත්‍ය දකින්න ඕනි. නමුත් අපි සමතය වඩනවා කියලා සති නිමිත්ත අල්ලනවා කියලා මොකද කරන්නේ? ඒ අරමුණ ගැට ගහ ගන්නවා. අරමුණ එක්කෝ ඒ අරමුණ ගැට ගහගෙන ඒ අරමුණේ සිත පිහිටව ගන්නවා. නමුත් ඒක නෙමෙයි මේ නිමිත්තක් ගායි ඒක නෙමෙයි මේ. ඒක නෙමෙයි නිවන් මඟ. මේක අතිශය සියුම් කතාවක්. මේ අරමුණ ඒ පටිච්ච සමුපාද ධර්මයේ මෙනෙහි කරන්නේ මෙන්න මේ අරමුණේ සත්‍ය දකින්නයි. මේ අරමුණයි අපි සත්‍ය දකින්න ඕනි. ඒකයි රූපං නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේකේ රූපේකේ රූපාරම්මණයයි අරමුණයි. ඒ මොහොතේ සිත කියන්නේ ආපු ආරම්මණයයි. ඒක ශබ්ද සිතක්ද වර්ණ සිතක්ද ගන්ධ සිතක්ද රස සිතක්ද පොට්ටබ්බ සිතක්ද කියන එක අදාළ නැහැ. ඒ කියන්නේ ශබ්ද රූප වර්ණ රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප සියල්ලම රූප රූප රූපමයි. රූපාරම්මණයයි රූප කියන්නේ. ඒ කියන්නේ මේ අවබෝධ කරගන්න තියෙන මේ අරමුණයි. එහෙමනම් ඒ ඒ ඒ අරමුණටයි අපි රැවටෙන්නේ. අපි ඒක අරමුණ ඇත්ත අපි අරමුණ ඇත්ත උනේ කොහොමද? අපිට මේ අරමුණේ තියෙනවා හැමදේම දෙයක් වගේ පෙන්වන ස්වභාවයක්. පොත මේසේ ඇඳ පුටුව බලන හොඳට මේ අරමුණ යමක් නිමිත්තක් පෙන්නනවා. හැබැයි පොත කියලා අපි කතා කරාට පොත කියලා දෙයක් තියෙනවද? හොඳට බලන්න. මේ සවිතක්කන් සවිචාරං කියවේ යථාභූත ඥාණයෙන් මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කිව්වේ. ඒ යෝනිසෝ මානසිකාරයත් යථාභූත ඥානයත් නිවන කරා යනවා කිව්වේ. එහෙනම් මේ මොහොතේන අරමුණ සත්‍ය දකින්න කියන එකයි මේ අද සමාජයට වැළිලා තියෙන්නේ. ඒ අරමුණේ සත්‍ය දකින්න ආකාරයයි වැළිලා තියෙන්නේ. එයයි සත්‍ය ඥානෙ. ඒ අරමුණයි අපි දකින්න ආකාරය නොදන්න කමයි තියෙන්නේ. ඒ අරමුණ දැක්කොත් අපි සත්‍ය දකින්න මොකද වෙන්නේ? ඇත්තටම අපි නිවන් දකිනවා. ඒකට හේතුව ඒ අරමුණ බාහිරත් නෑ සිතෙත් නෑ. අජ්‍යත් බහිද්දා කියන අන්ත දෙකෙන්ම මිදෙනවා. පොත කියලා දෙයක් බාහිර නැහැ. පොත කියන්නේ ශබ්දයක්. ඒකට වර්ණ, උණුසුම, සීතල, තදගති, සෙන්සස් වල එකතුවෙන් ප්‍රසාදවල රුප්පරෙන් රූපය හැදිලා තියෙන්නේ. ඒක එක රුප්පරෙන් හැදුනේ කියන්නේ. රුප්පණයෙන් හැදෙනවා කියන්නේ අරුප්පණය වෙනවා කියන්නේ අපි ඒක දකින්න ඕනේ. ඒ රූප රුප්පණය තමයි රූප ආරම්මණය රූපාරම්මණය. ඒ රුප්පණයෙන් තමයි මේ අපි රූපේ රූපන්තිකෝ ආවසෝ රූපං වදේත කිව්වේ අපිට මේ දෙයක් හැදිලා තියෙන්නේ ආයතනවල අර අපි ඒකයි පුබ්බේ නිවාසානුස්සය ඥානය නැතුව චතුප්පාද ඥානය උපදින්නේ හැබැයි පුබ්බේ නිවාසානුස්සය ඥානය චතුප්පාද ඥානය නැතුව ආශ්‍රව කෙලෙෂය වෙන්නෙත් නැහැ. දැන් මේක සමතය අල්ලලා කරන්න පුළුවන්ද? සතිය දැන් මේ ওই භාවනා පන්තිය කරන සති නිමිත් අල්ලා කරන්න පුළුවන්. වෙන්නේ ඇයි යථාභූත ඥානේ නැහැ. අපි කියන්නේ ওই භාවනා පන්ති හැම එකටම මේ සත්‍ය දර්ශනය අවබෝධ කරගෙන ওই දේ කරන්න. එතකොට ඕක හරියනවා. හැබැයි මේ සත්‍ය දර්ශනය නැතුව කවදාවත් සම්මා සතියක් උපදින්නේ නැහැ. දැන් හොඳට බලන්න ආයතන විඥාන වෙනයි, මනෝ විඥාන වෙනයි. අර පුබ්බේ නිවාසානුස්සය ඥානේ නැතුව චතුප්පාද ඥානේ නැහැ කියන්නේ. දැන් පුබ්බේ නිවාසාන ඥානේ කියන්නේ මේ පෙරසිට කඳ පිළිවෙත් දකින්නවා කියන්නේ මේ ඉපදුන මේ මව් කුසෙන් එළියට ආපු දරුවා පළවෙනි සිත ප්‍රභාස්වර සිත කොහොමද කෙලෙස් හටගත්තේ කොහොමද පොත මෙස පොත් මේසේ ඇඳ කියලා අඳුනගත්තේ මෙන්න මේක මෙන්න මේ අවබෝධය, දර්ශන අවබෝධය. අපි කරන්න දෙයක්. දැන් කෘත්‍ය ඥානයනේ. ඔබ ওই සති නිමිත්තල් වෙනවා කියන්නේ කෘත්‍ය ඥානය. හැබැයි කෘත්‍ය ඥානය බුදුන් වහන්සේ පනවන්නේ සත්‍ය ඥානයක් නැතුව. ඒ කියන්නේ දැන් අපි මේ සූත්‍රයේ තියෙන තැන සුත්තවන්ත නැතුව. සුතවත් භාවයේ නැතුව අපිට හම් වෙන්නේ නැහැ. කරන්න දෙයක් කෘත්‍ය ඥානයක් හම් වෙන්නේ නැහැ. සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය. ඒක සත්‍ය ඥානය කියන්නේ අපි ඉස්සෙල්ලම සද්ධර්ම ශ්‍රවණය තුළ මේක හදා ගන්න ඕනේ. කොහොමද මේ සිත හැදෙන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. ආબોධඥානය තුල ඒක ඇති වෙන්න ඕනේ. එහෙමනම් අපි දකින්න ඕනේ අර ශබ්ද වර්ණ ගන්ධ රස පහස කියන මේ ආයතන ටික ප්‍රසාදවත් වෙලා මනෝවිඤ්ඤාණයෙන් පොත කියන ශබ්දෙත් පොත කියන වර්ණ හැඩතලත් එකට එකතු වෙන එකයි මනෝවිඤ්ඤාණයෙන් පොත කියලා දෙයක් කරගත් එකයි මේක හැදෙන හැටි මේක දා මේක තමයි පටිච්චසමුපාදය මෙනෙහි කරනවා කියන්නේ. මේක තමයි වෙනමම අපි අපි සත්‍ය ඥානය කියන කොටසේ ඒ සද්ධර්ම ශ්‍රවණය තුල ඒ කල්යාණ මිත්‍රාගේ පණිවිඩය තුල මේ ආශ්‍රව කෙලෙස් එතකන් කාගේවත් ෂය වෙන්නේ නැහැ. කවුරු හරි භාවනා කරා කියලා සති නිමිත්ත ඇල්ලුවා කියලා මේ සති නිමිත්ත වැඩුවා කියලා එයා නිවන් දකින්නේ ඒක වෙන්නේ එහෙමනම් Hinduවත් නිවන් දකින්න එපා. එහෙමනම් පෙන්තකොස්ත දැන් ක්‍රිස්තියානි නිවන් දකින්න එපා. එයාත් භාවනා කරනවා. එහෙනම් හැම ආගමකම මේක තියෙනවනේ. එහෙනම් එහෙනම් භාවනා කරලා නිවන් දකින්නවනේ. ඒක වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේක බුද්ධ දර්ශන ආબોධයෙන් සිද්ධ වෙන්නේ. මේක දර්ශන ඥාණයෙන් සිද්ධ වෙන්නේ. අද සමාජයට ගිලිහිලා තියෙන්නේ අන්න සත්‍ය ඥානෙ. බුද්ධ දර්ශනයයි ගිලිහිලා තියෙන්නේ. එහෙනම් මේ සුතම ඥානෙ, ඒ කියන්නේ සත්‍ය ඥානෙ තියෙන්න ඕනේ. එහෙනම් අපි මේ සිත හැදෙන හැටි දකින්න ඕනේ. එහෙනම් මේ නිමිත්ත මේ මොහොතේ අපිට මේ නෑ හැම නිමිත්තක්ම අපි ඇත්ත කරගෙන මේ දුව මේ පුතා මේ ගෙදර මේ මේසේ මේ පුටුව මේ ඉර මේ හඳ මේ පෘථුවිය මේ ලෝකේ මේ ඔක්කොම අපි නිමිති නිමිති මේවා අපිට තියෙනවා අපි දැන් මේවා මේවා මේවා නැතුව අපි නිමිත්තක් අල්ලන්න යනවා සති නිමිත්ත කියලා මේ සිත සමතේ වඩනවා කියලා එතකොට ඒව නැති වෙන්නේ ඒ කියන්නේ ඒව අවබෝධයෙන් මිදෙන්නේ ඒවා ගැන ඒවා ගැන කතාවකුත් නැහැ මේ සති නිමිත්ත හදන්න ඒක වෙන්නේ නැහැ ඒක නෙමෙයි මේ බුද්ධ ධර්මයේ. ඔබ භාවනා පන්ති ඔබ අද මුළු සමාජෙම මෙච්චර භාවනා පන්ති බුදු සමයවත් නැහැ. ඇත්තම කිව්ව බුදු සමයවත් බුදුන් වහන්සේ කවුරු හරි බුදුන් වහන්සේ පටාචාර බුදුන් වහන්සේ බහැදක බහැදකින් පැමිණියත් අපිටම පටාචාරටවත් එහෙම නැත්නම් අඟුලිමාල පැමිණියත් එහෙම නැත්නම් කිසා ගෞතමී පැමිණියත් බර භාවනා පන්තියක් තියෙනවා මහණෙනි එතනට යන්න කියනවාද භාවනා පන්තියක් තියෙනවා නැගණිය එතනට යන්න කියනවාද නැහැ බුදුන් වහන්සේ බුද්ධ දර්ශනය පැහැදිලි මේ ලෝකේ සත්‍ය පැහැදිලි කර සත්‍ය ඥානය පැහැදිලි කරනවා දුර්ලභං සද්ධාම්ම ශ්‍රවණං කියපු තැන වැදගත්කම තේ පෙන්නනවා කල්‍යාණ මිත්‍රයා මතමය ආනන්දේ කියපේ වෙනවා කල්‍යාණ මිත්‍රාට විතරයි මේක පැහැදිලි කරන්න පුළුවන් මේ ලෝකේ සත්‍ය කුමක්ද කියන එක මේ සත්‍ය නොදන්න කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකයෙක් මිසක් සම්මා දිට්ඨිය අඳුරන්නේ මිත්‍යා ආජීවයේ ඉන්නව මිසක් සම්මා ආජීව අඳුරන්නේ මිත්‍යා සංකල්ප මිසක් සම්මා සංකප්ප නැහැ එතකන් ඔහුට දුගතියක් තියෙනවා. ඔහුට පිම්පව් තියෙනවා. ඔහුට කර්ම විපාක තියෙනවා. ඔහු දුගතියේ වැටෙනවා. ඇයි දෘෂ්ටිගත කෙනාට අවිද්‍යා භූමිය තුල මිත්‍යා දෘෂ්ටිය තුල සම්මා දිට්ඨියක් නැහැ. සම්මා දිට්ඨිය නම් මේ දර්ශන අවබෝධය තියෙනවා. අන්න අද මේ රටේම මේ රටේ මේ බහුතරය විශාල ප්‍රමාණයක් ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් 190කට වැඩිය බොහොම එක්කෙනා දෙන්න තුන් දෙනාද අපි දන්නේ නැහැ. අපිට කියන්න බැරි තරම් ඒ කියන්නේ ඇත්තට මේ දර්ශන අවබෝධය නැහැ. බුද්ධ දර්ශනය ගැන අවබෝධයක් නැහැ. දර්ශනේ පිරිසිදු නැහැ. දර්ශන විසුද්ධිය හඳුනන්නේ නැහැ. සුතවත් ඥානේ නැහැ. සුතවන්ත භාවයේ නැහැ. එහෙනම් මේ සත්‍ය ඥානේ නැතුව කෘත ඥානයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ඔබට මේ මේ අපි දකින දේ මේ මොහොතේ එන අරමුණ මේ අරමුණ හැදෙන හැටි ඒ අර පුබ්බේ නිවාසානුසය ඥානයේ සිත් කඳ පිළිවෙල දකින්න කිව්වේ මව් කුසෙන් එළියට එන ප්‍රභාස්වරසිත සංකීර්තයේ උපක්කලේසේ උපක්කලන කිල්ටු එන ඇටි දකින්න එක. ඒ කියන්නේ පුංචි දරුවා මුකුත් දන්නේ නැහැ. මේ ගැන අපි ඔබට දීර්ඝ දේශනා මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තම කිව්වොත් දේශනා 1000කට කිට්ටු වෙන මේ ගැනමයි කතා කරලා තියෙන්නේ. විශාල පැහැදිලි කිරීමක් තියෙනවා. මේ දර්ශනයේ සමාජයට ගිලි වුණු දර්ශනය එලි කරන්න. මේ මුළු මේ මේ ඇත්තටම අද මේ මේ බෞද්ධ අසරණ වෙලා තියෙන්නේ බෞද්ධයාට වෙන මේ දේව කතා ඒවා මේවා නැහනේ. ඕවා ඔක්කොම අනිත්‍යග වලින් ගැට ගහගත්තේ ඒවානේ. බුදුන් වහන්සේ පැහැදිලි කරපු සමහර ඒ ඒ කාරණා බ්‍රාහ්මණය එන්නේ බ්‍රාහ්මණ කතා කියාගෙන. ඔවුන්ව ඒ මකට ගන්න ටිකෙන් ටිකනේ. සත්‍ය පෙන්වන්න ගන්න මේ හේතුඵල දාමට තේරෙන්නේ නැහැ. එකපාරටම කර්මඵලයෙන් හේතුඵලයට ගන්න බෑනේ. මෙන්න මේකට ගන්න මග ඔබ රවට්ට ගන්න එපා. මේක එකයි මේ ඒකේ හිර කරන්න නම් ඔබ බෞද්ධයෙක් විදිහට ධර්ම දේශනයක් කරන්න ඕන. බෞද්ධයෙක් විදිහට ඔබ ධර්ම දේශනයක් කරනවා මේ දර්ශන අවබෝධය තියෙනවා. එහෙනම් බෞද්ධ කියන්නේ දෙයක් නැති බව දකින්න ඕන. එහෙනම් ඒක හැදෙන හැටි දකින්න ඕන. එහෙනම් බුද්ධ දර්ශන අවබෝධය තියෙන්න ඕන. එහෙම නැත්තුව මේ බාහිරෙන් අතපත ගෑවා කියලා ඔබට නිවන් මඟ හම් වෙන්නේ නැහැ. එහෙනම් සිත හැදෙන හැටි මේකේ තියෙන්නේ පටිච්චසමුපාද කියන්නේ සිත හැදෙන හැටි, පටිච්ච වෙන හැටි, සම්පටිච්ච වෙන හැටි. ආයතන ටික එකතු වෙන හැටි. මේ ආයතන 5 senses වල spark වලින් මේකේ කොහොමද දෙයක් පොතක් මේසයක් ඇඳක් කියලා ඒක ඇත්තක්ද නෑ ඒක ඇත්තකුත් නෙමේ ඒක දැනගන්න ඕන. ඒක වෙන හැටි දැනගන්න ඕන. අන්න එතකොට මොකද වෙන්නේ රාග දේශ මොහ කෙලෙස් එතනම ඒ කියන්නේ සත්‍ය ඥානේ දර්ශන ඥානය තුලම රාග දේශ මොහ කෙලෙස් ඡය වෙනවා. ඒකයි කිව්වේ ආනන්දය හිමාලයේ පර්වතය වගේ කෙලෙස් ඡය වෙනවා ආනන්දයේ මේ දර්ශන ආબોධය තියෙනවා නම් කිය. ඇයි මේ සමතේ වඩලාද බුදුන් වහන්සේ කිව්වේ? සති නිමිත්ත අල්ලලාද බුදුන් වහන්සේ කිව්වේ නෑ. මේ දර්ශන ඥාණයෙන් හිමාලය පර්වතය වගේ කෙලෙස් ඡය වෙනවා. අන්න ඊට පස්සේ තියෙන බොහොම ටිකයි භාවනාව කියන්නේ සති නිමිත්තෙන් කෙලෙස් ඡය වෙන්නේ. බොහොම ටිකයි ගල් කැටේ වගේ අතර ගත්ත බොහොම ටිකයි. ඒකට තමයි ඔබ එන අරමුණ ඔය අරමුණ දැකලා ඔය ඔය අරමුණ දැකලා මිදෙනවා කියන්නේ ඔය ලොකු කතාවක් තියෙනවා තන. සත්‍ය ඥානය තුලින් ඔබගේ ඒනවට කෙලෙස් ඡය වෙලායි තියෙන්නේ. ඔබ දුගතියට වැටෙන්නේ නැහැ ඔස්සග්ග පරිණාම වෙලා තියෙන්නේ. ඔබ නියත සම්බෝධි පරායන වෙලා තියෙන්නේ. ඒ සද්ධර්ම ශ්‍රවණයෙන් සිද්ධ වෙන්නේ. හැබැයි ඊට පස්සේ තියෙන අර සම්මා සතිය බොහොම ටිකයි. අර අර බොහොම ටිකයි සම්මා සතිය. ඒ කියන්නේ මේ අපි කතා කරන සම්මා සතිය මේ දර්ශන ඥානෙ නෙමෙයි අර කියන සති නිමිත්ත අල්ලනවා කියන එක. සතිය වඩනවා කියන එක අද භාවනා පන්තිවල කරන එක. අර ගල් කැටේ අතර ගත්ත දෙයටයි කරන්නේ. එයාලා හිතන්නේ එයාලා හිමාලය පර්වතය වගේ කෙලෙස් ෂේ කරලා තියෙන දැන් අතේ තියෙන ගල් කැටේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මේක සති නිමිත්ත අල්ලලා මේක තමයි මම නැති කරන්න ඕනේ. ඇත්තටම මෝග පුරුෂයෝ වගේ. හරිම හරිම අපිට කනගාටුයි කියන්නේ. ඒක ඒක තමයි මේ කරන්නේ ඔබ දන්නේ නැති වුණාට. දැන් හිමාලය පර්වතය වගේ දර්ශන සත්‍ය ඥානය ඔබට තියෙනවා කියලා ඔබ කෙලස් නැති කළා කියලා. ඔබ කියනවා මේ අතේ තියෙන ගල් කැටේ වගේ දැන් ටිකයි තියෙන්නේ. දැන් තියෙන සති නිමිත්ත වඩන්න. දැන් තියෙන දැන් දැන් සති නිමිත්ත අල්ලලා මේක දිය කරන්න හදන්නේ. ඔබට වැරදිලා. හිමාලයේ පර්වතය වගේම කෙලෙස් ඔබ ගාව. ඔබ අතේ තියෙන ගල් කැටේ වගේ එකක් අරගෙන මොනවයි කරන්නේ? සති නිමිත්ත වලට හරියනවද දැන්? ඉස්සලා සත්‍ය ඥානෙ තියෙන්න එපැයි. සත්‍ය ඥානෙ ඇති හුටයි කෘත්‍ය ඥානෙ කෘත ඥානෙ ඇති හුටයි කෘතක් ඥානෙ කියවන්නේ නිසයි. මග පටලව ගත්තට අර මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය නැති වුණාට ඔබට ඔබගේ අසරණකමට කිසිවෙක් පලි නැහැ. ඒ මුළු සමාජයේම අසරණකමයි. බෞද්ධ සමාජයේ ඒ සත්‍ය ඥානයේ ගිලිහීම මුළු බෞද්ධයාගේම අසරණකමයි. ඒ නිසයි අපි මේ සත්‍ය මේ මේ සත්‍ය මෙච්චර ඉස්මතු කරලා පෙන්නන ඔබට මේ සත්‍ය හෙලි කරන්න හේතුව ඒකයි. එතකොට මේ සුතවත් භාවය කියන එක ඒ සුතමේ ඥානය කියන එකේ තියෙන වැදගත්කමයි ඔබට මෙතන අපි පෙන්වන්න ඕනේ. එතකොට මේ අවබෝධය තුළින් තමයි අන්න දෙයක් නැති බව පොතක් කියලා දෙයක් නැති බව මේසයක් කියලා දෙයක් නැති බව දරුවා කියලා දෙයක් නැති බව පොතෙන්තර මමෙක් නැති බව මම කියලා දෙයක් නැති බව ඒ මනෝවිඤ්ඤාණය ඒ ඒ අවබෝධය තුලයි මේ සිද්ධ වෙන්නේ. එතන ඇත්තටම අවංකවම මේ වන විට ඇත්තටම මේ මේ මේ මේ මේ මේ සත්‍ය ඥාන දේශනා මේ දර්ශන ඥාන දේශනා මේ සත්‍ය හෙලි කරන මේ බුද්ධ දර්ශනය ඉස්මතු කරන මේ පැහැදිලි කිරීම මේ වන විට බොහෝ අය ඇත්තටම විමර්ශනය කළා අධ්‍යයනය කළා ඒ අයට දැන් ඒ අයගේ අභ්‍යන්තරයේ පරිවර්තනය දැනෙන්න aran තියෙනවා එයාට තේරලා තියෙනවා ඇත්තටම දැන් කෙලෙස් ඒ ස්වභාවයේ මිදුණු ස්වභාවයක් එයාට දැනෙනවා. එයාට සෝතාපන්න මාර්ගයට අවබෝධය එයාට සාන්දිටික වෙලා තියෙනවා. ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. විශාල පිරිසක් ඉන්නවා මේ මේ මේ මේ මේ බුද්ධෝත්පාද නාලිකාව තුල ඇත්තටම ධර්මයේ ගවේෂණය කළ එක එක තැන්වල අතරමං වුණු අය මාර්ගය හඳුනගෙන තියෙනවා. මෙන්න මෙයයි සත්‍යයි මේ කියන්නේ කියලා. කියන කෙනෙක් නැහැ, පුජ්‍යලෙක් නැහැ, කවදාවත් හොයන්න බෑ. හමු වෙන්නේ නැහැ සබාදාම වගේ. අයි නාම රූප වලින් මිදුණු තැන නාම රූප ඉස්මතු වීමක් නැහැ. ඒ බුද්ධ ස්වභාවයේ ශුන්‍ය ස්වභාවයයි. එහෙනම් අනිමිත්තයි. ශුන්‍යතය අප්‍රණිත චේතු විමුක්තිය සිතකින් මිදුණු පසු කුමක් අපි බබලන්නද? තවත් චරිතයක් හදලා පළත් තිබේද? තවත් නාම රූප ඉස්මතු කිරීමෙන් පළත් තිබේද? එයින් පළක් නැහැ. ඔබ අපිව මූණට හමු වුණත් දන්නේ නැහැ. ඇයි ඒ? ඔබ බුදු කෙනෙක් මුණට හමු වුණත් දැනගනීද? නෑ. බුදු සමය තුල අපිට අහන්න ලැබෙනවා එක්තරා අම්බලමක බුදුන් වහන්සේ හොයාගෙන ගිය ඒ අයෙක්ගේ අම්බලමේ ඉන්නවා. බුදුන් වහන්සේත් ඒ අම්බලමේ වැඩ සිටිනවා. නමුත් ඔහු අඳුරන්නේ මේ බුදුන් වහන්සේ කියලා. මේක රූපකයකින් දකින්න බෑ. මේ ධර්මයෙන් දකින්න සෝ ධම්මං පස්සති සෝ මං පස්සති ධර්මයේ දකින්නා බුදුන් දකි කිව්වේ සෑම කෙනෙගේම සිතේ මේ දර්ශන අවබෝධයෙන් පිරිසිදු වෙලා සිත විමුක්තිය තුළ බුද්ධ ස්වභාවයේ සෑම කෙනෙක්ගේම සිතේ පවතිනවා ඒ සිතුවිලි වලින් වැහිලායි තියෙන්නේ අන්න සබ්බ සංකාර සමතය කියලා කියන්නේ අන්න සංකාර සමතය වන තැන අන්න බුද්ධ ස්වභාවය අවදි වෙනවා අර ප්‍රභාස්වර සිතයි ක්‍රියාවලියයි මතුවෙනවා අර ප්‍රභාස්වර සිත තමයි අර මේ දැන් කිලිට වෙලා තියෙන්නේ. ප්‍රභාස්වරං චිත්තං සංකිත්තේ උපක්ඛලේසේ උපක්ඛලීටකි. අන්න ඒ නිසයි. එතනින් තමයි මෙතන ඔබ හඳුනාගත යුතු තැන. එතකොට මේ සූත්‍රය තුල පැහැදිලි කරන්නේ දැන් හා මෙන්න මේ සුතවත් ඥානයේ තියෙන කෙනා. ඒ කියන්නේ සුත සුතවතා උසෝ සාරිපුත්ත බික්කුණා කතමේ ධම්මා යෝනිසෝ මානසිකා තබ්බාති. ඒ කියන්නේ අවත්නි සාරිපුත්තේනි සුතවත් මහණ විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කළ යුතුයද? මෙනෙහි කළ යුතුයදයි. අවත්නි කොට්ටිතයාණෙනි සුතවත් මහණ විසින් පංච උපාදානස්කන්ධය අනිස විසින් දුක් විසින් රෝග විසින් ගඬ විසින් හුල් විසින් විපත් විසින් පෙලීම් විසින් මෙරමා විසින් වෙනසුම් විසින් සිත් හිස් විසින් අනත් විසින් නුවණින් මෙනෙහි කළ යුත්තා. එතකොට උපාදානස්කන්ධය කියන්නේ මේන අරමුණමයි මේ අරමුණේ පොත මේසි කියලා දෙයක් කරගත්තොත් එතන තියෙන්නේ ඇත්තටම මිත්‍යා දෘෂ්ටිය. ඒ අවිද්‍යා භූමිය. එතකොට මේ සුතවත් ඥානය තියෙන කෙනා මේක දකින්න මේක shabdayak විතරයි. මේ shabda වර්ණ එකතු වෙලා. මෙතන පොත කියලා දෙයක් නැහැ. මෙතන අපි දෙයක් කියලා ගත්ත මෙන්න මේ රැවටීම මුලාවට වැටෙන්නේ නැහැ. අන්න ඒ අවබෝධයෙන් මිදෙනවා. ඒ සුත සුතමේ ඥානය තුලයි සිද්ධ වෙන්නේ. එතකොට පොතෙන්තර මමෙක් නෑ. මම කියලා කෙනෙක් කොහෙවත් හම්බ වෙන්නේ නෑ. මේ ශරීරේ කොහෙවත් මම කියලා කෙනෙක් නෑනේ. අපි කිව්වේ අර අසනීප වෙලා අනේ ඇඟිලි කපනවා. අනේ අර සීනි වැඩි වුණාම කකුල් දෙක කපනවා, අත් දෙක කපනවා. අය YouTube එකේ දාලා තියෙන්නේ නේ එක එක අනතුරු වෙලා නේ අතපය කකුල් මුකුත් නැහැ. එතකොට මගේ ඇඟිලි නැහැ, මගේ කකුල් නැහැ, මගේ අත් දෙක නැහැ. එතකොට මම කියන්නේ මම කියන්නේ සිතුවිල්ලක් විතරයි. අන්න එනවා සක්කාය දෘෂ්ටියක්. මම කියන්නේ දෘෂ්ටිය. සත් කියන්නේ තියෙනවා. මේ මේ මම ඉන්නවා. මේ මම ඉන්නවා කියලා දැනෙන දෘෂ්ටිය. නමුත් එහෙම එකක් නැහැ. ආයතන විඥානේ, ශබ්ද වර්ණ ගන්ධ රස පාස, ඒවයින් එන සෙන්සර්ස් වල ස්පාක් වීම, ඒවයින්ම හැද, ඒවයින්ම ස්පාක් වෙන වේගෙට මම කියන අර අර දැනීම, ආත්මීය දැනීම ආරෝපණය. අර පොත තියෙනවා, මේසෙ තියෙනවා, ඇඳ තියෙනවා. අර ඒව තමයි අපි අපිට මේ දාපු ශබ්ද ඒවයින් ඔක්කොම හැදුනේ. ඒතර ඒ ආරෝපණය තමයි පොත මේසෙ ඇඳමයි Taman කියලා ඉස්මතු වෙන්නේ. මේ පොත තියෙනවා කියන්නේ මම මම පොතමයි. පොතෙන්තර මමෙන් නෑ කිව්වේ ඒකයි. ඒකයි බාහ්‍ය තාවස්තුමාට දිත්තේ දිත්ත මත්තම් බාහ්‍ය. දුටු දෙයක් නෑ. දුටු කෙනෙක් නෑ. දුටුවා නම් දුටුවා පමණි කිව්වේ. දුටු දෙයක් තිබ්බොත් පොත කියලා කෙනෙකුත් ඉන්නවා. දෙයක් නැත්තම් කෙනෙක් නෑ. ඕකම පැහැදිලි කරන්න. කොයිතරම් වටිනවද මේ ධර්මයේ. මේ සුතමේ ඥානය අද සමාජයට ගිලිහිලා නිසා හිතන්නේ හැම එකම තියෙනවා කියලා. මේවා තියෙනවා. මේ රත්තරන් තියෙනවා. මේ මේ තියෙනවා. තියෙනවා කියලා අන්තිමටම හොරකම් කරනවා. අන්තිමටම කරන්න තියෙන සේරම අවඩ කරනවා. මේ තණ්හාව මේ මේ බැඳීම මේ බන්ධනේ මාර බන්ධනේ ආත්මීය මාර බන්ධනේ ආත්මීය බන්ධනේමයි මාර බන්ධනේ. මේක හැදුනේ කොහොමද? ආත්මීය දැනීම, චිත්තාරෝපණය මේ අපි කියන්නේ මේක නිසයි. මේ අපි අහුවෙලා ඉන චුම්බක ආරෝපණය වගේ ආරෝපණය චිත්තාරෝපණයකටයි. ඒක තුල අපි කොච්චර මේ මහ බැංකුව ගිහිලා ගෙදර තිබ්බත් අර චිත්තාරෝපණේ නැති වෙන්නේ නැත්නම් ඒක ඇති වෙන්නේ නැහැ යාට. එහෙනම් ඉන්දියාවේ මහ බැංකුව ගෙනහැලා ගෙදර තියාගත්තත් අර චිත්තාරෝපණේ නැතුනේ නැත්නම් ඒක ඇති වෙන්නේත් නැහැ. මේ තමන්ගේ මේ සිත මේ චිත්තාරෝපණයයි මේ මේකේ තියෙන්නේ. ආත්මීය තණ්හාව කියන්නේ මේකටයි. රාග දේශ මොහ කෙලස් කියන්නේ මේකටයි. මේ ආත්ම බන්ධනය කියන්නේ මෙන්න මේ ආත්මීය දැනීම. මේ මෙන්න මේකයි දිය වෙන්නේ. මේ චිත්තාරෝපණයයි දිය වෙන්නේ. අපේ මේ රාග දේශ මොහ කෙලස් දේවනවා කියන්නේ මේ තරණටයි. එහෙනම් ඒ සත්‍ය දකින්න කෙනාට විතරයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ සත්‍ය දකින්න එක, ඒ අරමුණෙන් අරමුණ සත්‍ය දකින්න එකයි අන්න ඒයි විදර්ශනා භාවනාව. ඒයි සමත විපස්සනා යුගන්ධන් කියන්නේ මේකට සමත සමතේ කියන්නේ හිත විසිරෙන්නේ නැතු චිත්ත ඒකාග්‍රතාවය අවශ්‍ය නිසායි. එහෙම නැතු අර සති නිමිත්ත අල්ලලා ඒ නිමිත්ත හැමදෙස්සම හිතේ තියාගන්න එක නෙමෙයි. මේ හැමතිස්සම මේ මේ මේ හුස්මට හිත තියාගෙන ඇවිදින එකක් නෙමෙයි. ඇත්තටම ඒක පෙරහුරුවක් කරගත්තට කමක් නැහැ. මොකද අර හැම දෙයකටම හැම දෙයක්ම තියෙන තැන හැම දෙයකෙම මිදුණු අර අර අර අතන ගැට ගැසීමක් තියෙනවා අර එක අරමුණක වෙනින් අරමුණක. ওই තියෙන වෙනින් අරමුණක ගැට ගැසීමක්. හැබැයි මෙතන සත්‍ය වශයෙන්ම සිදුවෙන්නේ කුමක්ද? සත්‍ය වශයෙන්ම සියලු අරමුණු වලින් මිදීම. සියලු අරමුණු වලින් මිදුණු ස්වභාවයකට අවදි වීම. එයයි මොහතට අවදිය. එයයි මේ කතා කරන සම්මා සතිය. සම්මා දිට්ඨිය දෙයක් නැති බව දකින එකයි සම්මා දිට්ඨිය තුළ සම්මා ආජීව සම්මා කම්මන්ත සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ දෙයක් නැති බවට දැනෙන ස්වභාවයයි මේ අවදිමත් ස්වභාවය මේ සතිය කුමක්ද සම්මා සතිය සේරම තියෙනවා සේරම වෙනද විදිහටම ඇහෙනවා වෙනද විදිහටම පේනවා වෙනද විදිහටම වැඩ කරනවා හැබැයි එකකටවත් අයිති නැති සමාධියයි අන්න සම්මා සතිය තුළ උපදින සම්මා සමාධියයි අනිමිත්ත සමාධියයි සවිතක්කන් සවිතාරන් සමාධියත් තුළ අන්න අවිචක්ක අවිතාර ස්වභාවයකයි අර අරහත් ඵලයට එනකොට තියෙන්නේ විතක්ක විතාර සංසිඳන සමාධිය ඇවිල්ලා නිගණ්ඨ භාවනාවලයි තියෙන්නේ දැන් මේක තේරෙනවා මෙතනයි සවිතක්කන් සවිචාරන් සමාධිය තියෙන්නේ ඒක මෙනෙහි කරමින් තුලයි සිද්ධ වෙන්නේ. ඒකයි මේ මෙතනදී මේ වාක්‍ය තුල මේ ඡේදය තුල කියන්නේ. අවත්නි කොට්ටිත යානනි සුතවත් මහන වූ විසින් පංච උපාදානස්කන්ධය දකි කෙලෙසද දකින්නේ. අපි බලමු සූත්‍රයේ තුලින්ම සුතව සුතව සුතවතා උසෝ කොට්ටිත බික්ඛුනා පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලාකතෝ ශුඤ්‍යතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරෝ තබ්බා ඒ කියන්නේ යෝනිසෝ මනසිකරෝ තබ්බා කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මේ මොහොතේන අරමුණ ඒ අරමුණේ සත්‍ය දකින්න එකයි මේ කියන්නේ. එයයි අපි මෙච්චර වෙලා ඔබට පැහැදිලි කරේ. එහෙනම් කවර පසක්ද යත් දැන් මේ පංච උපාදානස්කන්ධේ එතකොට ඒ ඒ පැහැදිලි කරනවා එනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අන්න පසක් කවර පසද්දයක් කියනකොට අවැත් නිකොට්ටිත යානෙනි සෘතවත් මහනෝ විසින් මේ පංච උපාදානස්කන්ධය මෙලෙස අනිසි විසින් දුක් විසින් අනත්ත ඒ කියන්නේ නුවණින් මෙනෙහි කළ යුත්තේ කියලා අන්න නුවණින් මෙනෙහි කරන්නේ පංච උපාදානස්කන්ධයේ උදේවැය දකිනවා කියන්නේ අන්න මේ සත්‍ය දකින එකටයි. එහෙනම් මේ සත්‍ය ඥානේ ඔහු විසින් දැනගත යුතු වෙනවා. ඒ සුතවත් ආර ශ්‍රාවකයටයි මේ ධහම කිව්වේ එකයි. එහෙනම් කල්යාණ මිත්‍රයා මත කුමද්ද පවතින්නේ? සද්ධර්ම ශ්‍රවණය තුල අන්න අර සිත හැදෙන ඇටි. සිත කියලා දෙයක් නැති බව. මෙතන සත්වයේ පුජ්‍යලයක් නැති බව. අනාත්ම ධර්මය දැනගන්න ඕනේ. චක්කුන් නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ කිව්වේ ඇස කියන්නේ පේන බවට මස්ස හැට නෙමෙයි මරණු කෙනාටත් තියෙනවා. එහෙනම් එයාටත් පේන්න ඕනි. නැහැ. මේ කියන්නේ අපි දකින්නේ කුමක්ද? පොත, මේසේ, ඇඳ. අපි දකින්නේ දෙයක්. දෙයක් නැහැ කොහෙවත්. එතන තියෙන ශබ්දයක්. පොත කියන්නේ ශබ්දයක්. එතන වර්ණ හැඩතලයක්. ඇහැට ආවේ වර්ණ ඇඩතලේ කනට ආවේ ශබ්දේ සංකාරයක් සිත්තයක් හැදුනා සද්ද වර්ණ එකතු වෙලා ශබ්ද තරංගයි වර්ණ තරංගයි එකතු වෙලා චිත්ත තරංගයක් හැදුනා අපි ඒක එළියෙන් හොයන්න යනවා කවදාවත් හම්බ වෙන්නේ නමුත් අපේ චිත්ත තරංගය තුළ අපි චිත්ත බන්ධනයකට කොට වෙලා ඉන්නවා අන චිත්තාරෝපණයක් ඇති වුණා අර විද්‍යුතය වගේ කරන්ට් එකක් වගේ අපේ ස්නායු පද්ධතිය ඔස්සේ දුවන මිලිවොට් පහේ කරන්ට් එක මේකයි අපිට පණ තියනවා කියලා දැනෙන්නේ ඔන්න ඔය නිසායි ඉෂ්ඨා කාන්තා මනාපා යාරූපේ නන්දී තදුපාදානම් බහෝ භවපච්චා ජා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායස සම්භවಂತಿ කිව්වේ ඔන්න ඔය කතාවයි. යමක් තියෙනවා කියලා ගත්තොත් ඒක ඉෂ්ඨ කාන්ත මනාප කියලා ඇලෙන ස්වභාවේ. එහෙම වුණොත් යාරූපේ නන්දී තදුපාදානම් භවෝ කියන තැනට එන්නේ. අභිනන්දති අභිවදිති අජ්ජෝසහය තිට්ඨති ඒක අගේ කරන්න ඒක ඇලෙන්නේ. එතෙන් ඔකේ තියෙන ආරෝපණ ස්වභාවයයි පෙන්වන්නේ. ඒකයි නන්දිය තණ්හාව යාරූපේ නන්දි තියනවා කියලා ගත්ත ඉඳ තණ්හාව තදු උපාදාන අන්න භව භවයක් තියෙන උපාදාන කරගත් පොත තියෙනවා අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා ඉර තියෙනවා කියලා භවපච්චා ජාති ජරා මරණ ශෝක පරිදේව සේරම තියෙන මිත්‍යා දෘෂ්ටිකය කියන්නේ සත්‍ය නොදන්න කෙනා මෙය ඊටාම ඍජුයි සක්කෝ උජුකෝ ඍජුකෝ කියන්නේ මේ ධර්මයේ ස්වභාවයයි මේ ධර්ම අවබෝධය ඊටාම ඍජුව මේක තව වාද කරන්න බෑ අතක්කවචරයි. මේකට වාද නැහැ, තර්ක නැහැ. අවබෝධ කරන ධර්මයක් සංකිතේ නිබ්බිදාය. දැන් වැටහෙනව නේද? මේ ධර්මයත් එක්ක කාටවත් සෙල්ලම් කරන්න බෑ. මේ ධර්මයේ එහෙම මේක මේක ඍජුභාවයෙන් පවතිනවා. මේක තර්ක නැහැ. තර්කයට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අතක්කවචර ධර්මයක්. නතක්කං වඩන්ති කියු යන්නේ නිසයි. දකින්න මහා නුවණක් තියෙන ඇස් ඇත්තෝම දකිත්වා කියවන්නේ නිසායි චක්කුන් උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි අන්න ධක්ම චක්කුසේ අවදි වෙනවා ඔබට ධර්ම ඇසක් අවදි වෙනවා අභ්‍යන්තරේ නුවණක් පහළ වෙනවා මේ සත්‍ය දැකින අන්නේ සත්‍ය දකින ඒ ධම්ම චක්කුසේ අවදි වීමයි අන්න සම්මා සතිය ඔබ එනේන හැම අරමුණේම සතිය નિરાයාසයෙන්ම දකින ස්වභාවයටපත් වෙනවා. ඒ ස්වභාවයට එන සතියක් සමාධියක් උපදිනවා. ඒ අනිමිත්ත සමාධියයි අරහත් සමාධියයි. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදත් සබ්බ සංකාර සමතෝ ඒ සියලු සිතුවිලි ඔබට එන සියලු සිතුවිලි අකුසල් සබ්බ පාපස් අකරණං කුසලස්ස උපසම්පදා කිව්වේ නිසයි. සබ්බ පාපස් අකරණං සියලු සිතුවිලි අකුසල් සිත්. කාම භූමියේ උපදින රාග දේශමෝ සිත් දෙයක් තියනවා කියලා ගත්ත ඇලුණු ගැටුණු සිත් අකුසල් සිත් බන්ධණයට කොට වුණය. සබ්බ පාපස්ස අකරණ කුසලස උපසම්පදා කියන එක දකින්න තියෙන කුසලේ සත්‍ය දකින්න තියෙන අර තමට දක්ෂතාවය. කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝ දපණං එහෙම නොත් තමයි චිත්ත දමන සිද්ධ වෙන්නේ. අන්න සියල්ලම ඒ බුද්ධ ස්වභාවයට අවදි වෙනවා. සියලු බුදුවරුන්ගේ අනුශාසනයත් එයමයි. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ ඒමයි ප්‍රණීත ඒමයි සාන් මෙතන කෙනෙක් පුජ්‍යලේ සත්වයක් නැති බව දකිනකොට ඔබ පුදුමාකාර මිදීමකටපත් වෙනවා ඔබට මරණයක් නැහැ මර බියක් නැහැ අර සෙන සම්පත්තිය දකිනවා මේ ෂණය විතරයි හැම මොහොතෙම සිතක් හටගෙන නිරුද්ධ වෙනවා එක දිගට පවතින හිතක් නැති බව දකිනවා මෙතනට අවදි වෙන එකයි මොහොතට අවදි වෙනවා කියන්නේ ඒ සත්‍ය දකින කෙනාටයි ඒ දෙයක් නැති බව දකින කෙනාටයි මේ අවදිය සිද්ධ වෙන්නේ. අන්න ඔබ මේ අවදිමත් ස්වභාවයේ සම්මා සතිය තුල සම්මා සමාධිය උපදිනවා. ඒ සමාධිය අර නිමිතිගත සමාධියක් නෙමෙයි. සවිතක්ක සවිචාර සමාධියක් උපදිනවා. ඔබට දැන් වැටහෙනවා මේ ඊටාම වටින ධර්මයක් මේ කෙනෙක් නෑ පුජ්‍යලයක් නෑ සත්වයක් නෑ චක්කු නිචතෝ අනිචතෝ අනිච්ඡම් බන්තේ ඇස නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ස්වාමීනි එහෙනම් ඒ දුක්ඛද සව දුක්ඛම් බන්තේ මහණෙනි ඇස අනිත්‍ය නම් දුක නයි. ඒ කියන්නේ දෙයක් බලලා පොතමේස කියලා දරුවා කියලා ගත්තේ නැත්තම් එහෙනම් තමනුත් නැත්තම් ඒ ආත්ම වශයෙන් ගන්න පුළුවන්ද මහණෙනි? නෝ හේතම් බන්තේ. අනාත්ම ධර්මයයි මේ අපි අවබෝධ කරන්නේ. සත්වේ පුජ්‍යලේ කොහෙවත් අපිට හමු වෙන්නේ නැහැ. ඒ මිදීමයි අනිමිත්ත සමාධිය. අන්න ඔබ සම්මා සමාධිය දකිනවා. සම්මා දිට්ඨිය තුළ ඒ ආරෂ්ඨාංක මාර්ගය තුළ මෙන්න මේ සත්‍ය දකින්න කෙනාගේ කෙලෙස් ඡය වීගෙන යනවා. එයයි මේ ඡේදය තුළ ඔබට දකින්න ලැබෙන්නේ. ඇවැත්නි යම් හේකින් සෘතවත් මහනතෙමේ මේ පංච උපාදානස්කන්ධයන් අනිසි විසින් දුක් විසින් අනත්ත් විසින් හිස් විසින් දෙයක් නැති බව දකින ඒස එලෙස මෙනෙහි කරන්නේ නම් ඒ සෝආන් ඵල පසක් කරන්නේ සෝවාන් ඵලයට පත්වන්නේ සකදාගාමි පසක් කරන්නේ සකදාගාමි ඵලයට පත්වන්නේ අනාගාමි පසක් කරන්නේ අනාගාමි ඵලයට පත්වන්නේ රහත් බව ප්‍රසක් කරන්නේ රහත් භාවයට පත්වන්නේ කිසිවක හරයක් නැති අගයක් නැති අන්න අර රහ නැති වෙන ස්වභාවය ඇතිවන්නේ මේ සත්‍ය දකින්නහුට පමණයි. අවැත්නි සාරිපුත්තේනි රහත් වූ විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කළ යුතුයද? අවත්නි කොට්ටිත ආනනි රහත් වූ විසිනු මේ පංච උපාදානස්කන්ධය අනිසි විසින් දුක් විසින් රෝග විසින් ගණ්ඩ විසින් හුල් විසින් පෙලිම් මෙරමා වෙනසුම් අනිසි ආකාරයටපත් වෙන නුවණින් මෙනෙහි කළ යුත්තේ ඇවත්නි රහතන් හට මත්තේ කල යුත්තක් නැත කරන ලද්ද නැවත නැවත කිරීමක් හෝ නැත. වැලිදු මේ දහම් හෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු දුටු දැමීම සුව විහරණ පිණිසත් සිහි නුවණ පිණිසත් වන්නාහ. ඉතින් මේ තමයි රහත් භාවයට පත්වන ආකාරයේ මේ සුතවන්ත සූත්‍රය තුල ඔබට දකින්න ලැබෙනවා. ඊටාම මේ ඇත්තම පැහැදිලිව මේ මේ බොහොම කෙටි පැහැදිලි කිරීමක් තුළ මුළු නිර්වාණ මාර්ගයේම තියෙනවා. හැබැයි ඒක දකින්න පහසු නෑ. ධර්මය අවබෝධ වුණු ධර්මඥානයකින් දැක්කොත් අර ධම්ම ඇසින් දැක්කොත් ඔබට මේ ධර්මයේ ඔබට මේ සූත්‍රය තුල හමු වෙනවා. අරහත් ආවසෝ සාරිපුත්තද අපි කලින් ඡේදයට ගියොත් අටානංකෝ පනේතං ආවසෝ විජ්ජති යං සොතවා බික්ඛු ඉමේ පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පරතෝ පලාකතෝ අනත්තතෝ යෝනිසෝ මනසි කරවතෝ සෝතාපට්ටි පලං සච්චිකා කරෝති සකදාගාමි පලං සච්චි කරෝති අනාගාමි පලං සච්චි කරෝති අරහත්තං පලං සච්චි කරෝති ඒ පැහැදිලි කිරීම අර සූත්‍රය තුළ පැහැදිලි කරපු ආකාරයට අරහත්ත්වේ කරා යන මඟ අරහත්තා ආවසෝ සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝ මනසිකා මනසිකාතබ්බහති අරහත්තාපි කෝ ආවසෝ කොට්ටිතා ඉමේ පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලාකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකාතබ්බ තන්ති කෝ ආවසෝ අරහත්තෝ උත්තරී කරණීයං කස්ස පතිච්චයෝ අපිච්ච ඉමේ ධම්මා භාවිතා බහුලී කතා දික්ඨ ධම්ම සුඛ විහාරාය වේ සංවත්තාන්ති සතිපා සම්පජාඤ්ඤාය වාති ඒක සති සම්පජාන්නේ වාසය කරනවා කියන්නේ මෙන්න මේ සත්‍ය දකින්න කෙනයි හොඳයි එහෙමනම් මේ නිර්වාණ මාර්ගය අවබෝධ කරගන්න මේ ඔබගේ දෘෂ්ටි සියල්ල ඉවතලා සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන්න මේ දහම් පණිවිඩය ඔබට හේතු වේවි. තෙරුවන් සරණයි.